දැන් මේ ජීවිතේදී අපිට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා. ලස්සන කටහඬක් ලැබිලා තියෙනවා නම් ඒකත් පිනේ විපාකයක් විදිහට. ඒතර යම් කෙනෙක් මතු ජීවිතයකදී දිව්‍ය ලෝකේ නැත්නම් බ්‍රහ්ම ලෝකේ ඉපදිනවා නම් ඒක කුමක් මුල් වෙලාද? පිනේ විපාකයේ මුල් වෙලා. ඒතර බලන්න යම් කෙනෙක් සීක බල උපදව ගත්තොත් නේද යාට පින් රැස් වෙන්නේ. දැන් අපි තේරුම් ගත්තා ශ්‍රද්ධාව තිබුණොත් තමයි පින් රැස් වෙන්නේ. ශ්‍රද්ධාව නැත්නම් පින් රැස් වෙන්නේ නැහැ. එහෙනම් බලන්න යම් ප්‍රමාණකින් ශේක බල උපදවගත්තොත් එයාට යම් ප්‍රමාණකින් පින් රැස් කරගන්න පුළුවන්. ඉතින් ශේක බල යම් ප්‍රමාණකින් බලවත් කරගත්තොත් පින බලවත් වෙනවා. ශේක බල තවදුරටත් බලවත් වුණොත් තවදුරටත් පින බලවත් වෙනවා. එතකොට පින බලවත් වෙන්න බලවත් වෙන්න මොනවද බලවත් වෙන්නේ? සැප බලවත් වෙනවා. නේද? එහෙනම් ශේක බල සම්පූර්ණයෙන් බලවත් බවට පත් කරගත්තොත් ඒකෙන් උපදින පින බලවත් පිනක් බවට පත් වෙනවා. එහෙනම් මේ බලවත් පිනින් උපදින සැප බලවත් සැපක් බවට පත් වෙනවා. පරිපූර්ණ සැපක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ උතුම් අරහත්ත්වයේ පවා පිනේ විපාකයක් පිනේ ප්‍රතිඵලයක් විදිහටයි ලැබෙන්නේ කියලා. ඒ පසේ බුද්ධත්වය සම්මා සම්බුද්ධත්වයේ පවා ලැබෙන්නේ පිනේ විපාකයක් විදිහටයි කියලා භාගතුන්සේ පෙන්වා දෙනවා. එහෙනම් බලන්න අපි මේ ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේදී මේ ජීවිතයේ සප අපේක්ෂා කරන කෙනා විදිහට අපි විසින් පින තමයි රැස් කරගත යුත්තේ. මතු ජීවිතයේ සැප කැමැති කෙනා විදිහට පිනමයි රැස් කරගත යුත්තේ. අපි කවදාවත් දුකටපත් නොවන විදිහට පරිපූර්ණ සපක් ඇති කරගන්න කැමති කෙනා වශයෙන් ඒත් කල යුත්තේ පින රැස් කිරීමයි. එනම් පින් රැස් කරන්න කැමති කෙනා වශයෙන් මොකද්ද කල යුත්තේ? ශ්‍රද්ධාව උපදව ගැනීම, පවට ලැජ්ජාව උපදව ගැනීම, පවට බය උපදව ගැනීම, වීරිය උපදව ගැනීම, ප්‍රඥාව උපදව ගැනීම. මෙන්න මේ ශේක බල උපදව ගැනීමෙන් තමයි පින් රැස් වෙන්නේ. ශේක බල බලවත් වෙන්න බලවත් වෙන්න ඉපදින පින බලවත් වෙනවා. එහෙනම් ශේක බල පරිපූර්ණ වශයෙන් බලවත් කරගත්තොත් පූර්ණත්වයටපත් කරගත්තොත් ඔව් පරිපූර්ණ වූ පිනක් රැස් කරගන්න පුළුවන්. පරිපූර්ණ පිනක් කියලා කියන්නේ උපරිම සැප ලබා දෙන විදිහට පින් රැස් වෙන පිනක්. කුමක්ද උපරිම සැප? පරිපූර්ණ සැප මොකද්ද? නිවන් අවබෝධය. සියලු දුක් ෂය වූ තැන තමයි සම්පූර්ණ සැපටපත් වෙන්නේ. එනං ඒ සියලු දුක් ෂය වෙන මට්ටමට අපේ ජීවිතය දියුණු කර ගැනීම පිණිස උපකාර වන්නේ කුමක්ද? පින. ඒ ආකාරයට බලවත් වූ පිනක් රැස් කරගන්නට අපට උපකාරී වන්නේ කුමක්ද? සීක බලය ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව. එතකොට සීක බල අපි පුරුදු කරගන්න නම් ඒ ශේක බල ගැන අපි දැනගන්න ඕන. ශේක බල ගැන දැනගන්න නැතුව අපිට ශේක බල පුරුදු කරගන්න බෑ. ශේක බල පුරුදු කරන ආකාරයත් අපි දැනගන්න ඕන. ශේක බල ගැන දැනගෙන ශේක බල පුරුදු කරන ආකාරය අපි දැනගත්තොත් අපිට මේ ජීවිතයේදී ඒ විදිහට අපිට පුරුදු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර අපිට මොහොතක් මොහොතක් නෑර පිං දැස් වෙනවා. ඒතර අපි සැප කරාම මේ ජීවිතේ ජීවුණු කරගන්න අය බවට පත් වෙනවා. දැන් මේ පින්නතුන් ගිහි ජීවිතයක් ගත කරන අය විදිහට ඒ ගිහි ජීවිතේ ගත කරමින්ම ශේක බල දියුණු කරගන්නට පුළුවන් විදිහට කටයුතු කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ පින්නතුන්ට ශේක බල ඇති කරගන්න බැරුව යනවා. ගේ ජීවිතේ ගත කරමින්ම මේ ධර්මයේ පුරුදු කරගන්න මේ පින්නතුන් මහන්සි විය යුතුයි. එතකොටයි මේ පින්නතුන්ට තාමත්ම සපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ශේක බල පුරුදු කරගන්න ආකාරය ගැන කෙටියෙන් කාරණා කීපයක් කියා දෙන්න කල්පනා කළා. ඉස්සෙල්ලා අපි කියා දෙන්නම් ඒ ශේක බල ගැන භාගතුන් වහන්සේ විසින් මොන ආකාරයෙන්ද අපට කියා දී තිබෙන්නේ කියන දේ. අංගුත්තර නිකාය පංචක නිපාතේ කියන ග්‍රන්ථයේ තිබෙනවා සීක බල විත්තත කියලා සූත්‍රයක් මේ සූත්‍ර දේශනාවේදී භාගතුන් වහන්සේ විසින් මේ සීක බල ගැන විස්තරයක් කියා දෙනවා අපි මේ දේශනාව කෙටි සූත්‍ර දේශනාවක් ඒ දේශනාවේ තියෙන විදිහට මේ සීක බල ගැන තරමක් දුරට ඉගෙන ගන්න බලමු. මේ දේශනාවේදී භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පංචමාන භික්ඛවේ සේක බලානි පින්වත් මහණෙනි සේක බල පස් පහක් තිබෙනවා කතමානි පංච කුමක්ද පහ සද්ධා බලං හිරි බලං ඔත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලං ශ්‍රද්ධා බලය හිරි බලය ඔත්තප්ප බලය විරිය බලය ප්‍රඥා බලය ඒතර ඒ විදිහට තමයි භාගතුන් වහන්සේ මේ ශේක බල පහ කියා දෙන්නේ. හොඳට අහගන්න හොඳට අහගෙන හොඳට මතක තියාගෙන මේ කාරණා පුරුදු කරගන්න බලන්න. දැන් අපිට ඉගෙන ගන්නකොට තේරෙයි මේක ලේසි කියලා. හැබැයි ඒ ලේසි වගේ පෙනුනට ඒක ලේසි දෙයක් කියලා හිතන්න එපා. ලේසි දෙයක් කියලා හිතපුවාම තමයි ඒකේ වැදගත්කම අපි නොසලකා හරින්නේ. අපි කල්පනා කළ යුතු වන්නේ මේ පුංචි විදිහට පේන කාරණාව පුරුදු කර ගැනීමෙන්ම තමයි මේ දීර්ඝ සංසාරයක ප්‍රමාණ කරන්න බැරුව විඳගෙන ආපු දුක් නේද? දීර්ඝ සංසාරයක ප්‍රමාණ කරන්න බැරි තරම් අපි දුක් විඳා. අසාමාන්‍ය දුකක් අපි විඳා. ඒ සියලු දුක් අතහැරලා ඒ සියලු දුක් නිරුද්ධ කරගෙන ඒ භයානක අතිශය කරකස පීඩා සහිත ඒ සසරෙන් නිදහස් වෙන්න අපිට යම් කෙනෙකුට පුළුවන් නම් ආන්යාගේ හිත සසරෙන් නිදහස් වෙන විදිහට යොමු වෙන්නේ සීක බල පුරුදු කර ගැනීමෙන්මයි. සීක බල පුරුදු කර ගන්න අපිට පුළුවන් වුණොත් අපිට මේ දීර්ඝ කලක් තිස්සේ විඳ දුක් නිරුද්ධ කරගෙන <clears throat> ඒ සදාකාලික සැප සැප ඇති නිවන කරා අපේ ජීවිතය දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ධර්මය ඉගෙන ගන්නකොට සරලයි වගේ තේරෙයි සරලයි වගේ තේරෙනාට කිසිසේත්ම සරලයි කියලා කල්පනා කරන්න එපා. මේ ධර්මයේ තරම් පරම ගම්බීර වූ ධර්මයක් නැහැ කියලා අපි හිතන්න ඕන. ඒ නිසා මේ ධර්මයේ කෙරේ අතිශය ගෞරවයෙන් වන්දනා කරමින් ඒ ධර්මයේ පුරුදු කරගන්න යම් කෙනෙක් කල්පනා කළොත් එයාට භාගතුන් වහන්සේගේ ලයෙහි උපන් දරුවෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේ පුරාවටම මහන්සි වෙලා හරි කමක් නැහැ. මේ ධර්මය පුරුදු කරගන්න මහන්සි වෙන්න. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට කතමංච බික්කවේ සද්ධා බලං පින්වත් මහණෙනි මේ ශ්‍රද්ධා බලය කියලා කියන්නේ කුමක්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති පින්වත් මහණෙනි මෙන්න මේ විදිහට ආරි ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වෙනවා සද්ධාති තථාගතස්ස බෝධීන් ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අදහ ගන්නවා හොඳට මතක තියාගන්න ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය අදහ ගන්නවා කොහොමද අදහගන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාචි අන්න ඒ විදිහට තමයි භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහගන්නේ ඉදං උච්චති භික්කවේ සද්ධා බලං පින්වත් මහණෙනි මේ තමයි ශ්‍රද්ධා බලය. හොඳට මතක තියාගන්න අපි පස්සේ තවදුරටත් කතා කරමු මේ ධර්මයන් පුරුදු කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා හිරි බලය ගැන. කතමංච බික්කවේ හිරි බලං. පින්වත් මහණෙනි, හිරි බලය කියන්නේ කුමක්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ හිරිමා හෝති. පින්නත් මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා හිරි බලයෙන් යුක්තයි. හිරියති කාය දුච්චරිතේන. කාය දුස්චරිතේ ගැන ලැජ්ජාව උපදවගෙන වාසය කරනවා. වචී දුච්චරිතේන. මනෝ දුච්චරිතේන. හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය ඒ කියන්නේ ආරි ශ්‍රාවකයා කාය දුස්චරිතය ගැන ලැජ්ජාව උපදව ගන්නවා. වචී දුස්චරිතය ගැන ලැජ්ජාව උපදව ගන්නවා. මනෝ දුස්චරිතය ගැන ලැජ්ජාව උපදව ගන්නවා. ඒ වගේම තමයි ඒ කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. කියන්නේ පාප පාපී වූ අකුසලයන් පුරුදු කිරීම ගැනත් ලැජ්ජාව උපදව ගන්නවා. පැහැදිලිද? කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ ගැන එයාලජ්ජාව පුදු කරනවා. ඒ වගේම ඒවා පුරුදු කරමින් වාසය කිරීම. ඒ කියන්නේ දුස්චරිතයේ කරමින් වාසය කිරීම ගැනත් එයා ලැජ්ජාව පුදු ගන්නවා. ඒ කියන්නේ යම් කෙනෙක් ඉන්න පුළුවන් මේ දුස්චරිතය කරන්නේ නැහැ. නමුත් කරන දේ ඒ දුස්චරිතය අගය කරනවා, කැමති වෙනවා. හැබැයි එයා කරන්නේ ඒකත් හොඳ නැහැ. ඒකයි. දැන් සමහර අය දුස්චරිතය නොකලට දුස්චරිතයට අකමැති නැහැ. පැහැදිලිද? එහෙනම් දුස්චරිතයට ලැජ්ජා වෙන්න ඕන. ඒක කරන්නටත් ලැජ්ජා වෙන්න ඕන. ඒකයි ඒ කියන්නේ. ඊළඟට භාගතුනස පෙන්වා දෙනවා කතමංච බික්කවේ ඔත්තප්ප බලං. පින්වත් මහණෙනි මේ ඔත්තප්ප බලය කියන්නේ කොමක්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ ඔත්තප්පේ හෝති. පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා ඒ පවට බහින් යුක්ත වාසය කරනවා. ඔත්තප්පති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කියන්නේ කාය දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ ගැන භය උපදවගෙන වාසය කරනවා ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. එයායේ පාපී අකුසල ධර්මයන් වල නියලී වාසය කිරීමටත් බය උපදව ගන්නවා. ඉදං උච්චිති භික්කවේ ඔත්තප්ප බලං පින්වත් මහණෙනි මෙය තමයි මේ පවට බයයි බය කියන බලය. ඒතර පවට බය කියලා කියන්නේ කොමක්ද? ඒ කාය දුස්චරිතය, වචී දුස්චරිතය මනෝ දුෂ්චරිතය සම්බන්ධයෙන් එයා බය ඇති කර ගන්නවා. ඒ වගේම ඒ ලාමකෝ පාපී අකුසල ධර්මයන් වල නියලී වාසය කරන්න. එහෙම නැත්නම් ඒවා කිරීම ගැන බය උපදව ගන්නවා. ඊළඟට භාගතුන්සේ පෙන්වා දෙනවා කතමංච බික්කවේ විරිය බලං. පින්වත් මහණෙනි මේ විරිය බලය කියන්නේ කුමක්ද? ඉද බික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරු විහෙරති ආර්ය ශ්‍රාවකයා අරඹෝ වීරියෙන් යුක්තව වාසය කරනවා කුමක් සඳහාද අකුසලානං ධම්මානං පහානාය අකුසල ධමයන් ප්‍රහාණය කිරීම පිණිස අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අරඹෝ වීරියෙන් යුක්තව වාසය කරනවා කුසලානං ධම්මානං උපසම්පදාය කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිස ඇරඹුව වීරියෙන් යුක්තව වාසය කරනවා. තාමවා දල්ල පරාක්‍රමෝ අනික්කිත දුහුරු කුසලේසු ධම්මේසු. ඒ වගේම බලවත් වූ දැඩි වූ වීරියකින් යුක්තව අත්නොහරින වීරියකින් යුක්තව වාසය කරනවා ඒ කුසල් ධර්ම උපදව ගන්නට. ඉදං උච්චති භික්කවේ වීරිය බලං පින්වත් මහණෙනි මේ තමයි වීරිය බලය